ඊළඟට ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ මහා සෑය දුටු බව මතක් වූ විට ඇතිවන චක්කුද්්වාර අරමුණු කරන මනෝද්වාර චිත්ත වීතියක් බව පැවසුනි. ඇතිවන්නේ පැවසුනි. මෙලෙසින්ම කලින් විඳ ජීවහා ගාන අරමුණු පසුව මනෝද්වාර වීති මගින් අරමුණු කළ නොහැකිද? පුළුවන් පුළුවන්. ඉතින් අපි කලින් කාපු රස අපට සිහිපත් වෙනවා. කලින් ආග්‍රහණයන් සිහිපත් වෙනවා. කලින් ස්පර්ශයන් සිහිපත් වෙනවා. ඒ ඔක්කොම මනෝද්වාරිකව මතු කරන්න පුළුවන්. මනෝද්වාරයට ඕනෑම ඉක්ම ගිය ආරම්මණයක් යලි සිහියෙන් හෝ පාදාණයෙන් මතු කරමින් ඒවා අරමුණු කරමින් යලි සිත් පහළ වෙන්නට පුළුවන්.